පැවිදි අයගේ වැරදි ඇතිව හෝ නැතිව අභූත චෝදනාගමින් හෝ මෝඩකම නිසා තමුන්ගේ කටින් පිට වෙන වචන වලින් පැවිද්දන්ට සාසනික සේවයට සේවාවන්ට එයින් සිදුවන හානිය ගැන නොසිතා කතා කිරීම මේ වගේ භාවනා වැඩසටහන් වලට සහභාගී වී භාවනා කිරීමට උත්සාහ ගන්නා කෙනෙක්ගේ සීලයට, එයාගේ සමාධියට කෙසේනම් බලපායිද අපි අතර එක්කෙනෙක්වත් නැහැ පැවිද්දන්ට නොබැලුවායි. අනිවාර්යයෙන්ම බැලුවා. අපේ සරුවචන් වහන්සේ කාශ්‍යප සරුවචන් වහන්සේ කාලේ ජෝතිපාල මානවකගේ හිටියේ. ජෝතිපාල මානවක ඉන්න වෙලාවේදී යාගේ චිත්තවන් ජෝතිපාල මානව කියන්නේ බ්‍රාහ්මණ කුලේ කිසිය කුඹල් පවුලේ මේ කියන්නේ බොහොම පහත් කුලේ යාළුවෙක් හැබැයි දෙන්නත් තියෙන හොඳට විශ්වාසයි. එයාට ගටිකාර කියලා කියන ගටිකාර කියන්නේ කලහදන මිනිහා කියන වචනේ. හැබැයි ඒ වෙනකොට ඒ ගටිකාරිටි අනාගාමී වෙනවා. හැබැයි අම්මයි තාත්තයි යන්න නිසා යාට පැවිදි වෙන්න විදිහක් තිබුණා. හැබැයි කාශ්‍යප සරුවච්චන් වහන්සේ තමන්ගේම ප්‍රධාන දායකයා වශයෙන් කියන ගටිගාර ඉතාමත්ම දුප්පත් මිනිසෙක් හැබැයි සද්ධාවෙන් නම් හරි පොහසත්. දවසක් ජෝතිපාල මානවකයා යනවා ගටිගාර හම්බ වෙන්න. ගියාට පස්සේ ටිකක් අඬ බොන්න දීලා කතා කරලා කියනවා ඒකයි සරුවච්චන් වහන්සේ පහළ වෙලා කියලා. එතකොට ජෝතිපාල කියනවා ගටිකාට ඔබ හැමදාම මේ කෙස් ගාගත්ත මිනිස්සු දකින්නකොටම රහත් උනා රහත් උනායි කියනවා බුදු උනායි කියනවා කනවට කෙලවරක් නැහැ මම නම් ওই කෙස් ගාගත්තට ওই මිස බූගත්තට එක එක කරන්නේ කියලා අර දෙන්න හදන පණිවිඩය දමලා ගන්න. දමලා ගන්නට පස්සේ දැන් මේ ගටිකාට බ්‍රහ්ම මේ මේ කල්පනා වෙනවා මේ මිනිස්සයා දැන් මේ යාළුවා අඬ ගන්න යන්නයි ඕන වෙලා තියෙන්නේ. හරුවත් යන්නේ නැහැ. ඊට පස්සේ ආයෙත් ඒකකෙම දීලා කියනවා ඇත්තටම මම මේ කියන්නේ සර්වඥාන්සේ පහළ වෙලා ඉන්නවා යම් බලන්න කියලා. මම ඔබට සැරයක් කියවනේ මේ හැම එකක්ම කනවනේ ඔය ඉසබූ ගහගත්ත බමනට ඕ මහානොද. උන් රහද්ද. ඉලා දොස් කියනවා. දැන් දෙවෙනි සැරේටත් ගටිකාරකේ තුරුම්පු වැඩ කරන්නේ. ඊට පස්සේ තුන්වෙනි සැරේට කියනවා එන අපි යන්න ළඟට නාන්න කියලා. නාන ගාමම ගටිකාර කල්පනා කරනවා මගේ යාළුවල දෙන්න තියෙන ලොකුම දෑවැද්ද තමයි බුදුහාමුදුරුවෝ දර්ශනේ පෙන්වන්නේ. ඒක මොනසේ යන්නේ නැහැ. මොකද්ද මගේ මට මම කරපු ගහන ගහන වැඩේ හරියන්නේත් නැහැ කියලා මිය තනියම කල්පනා කරන්නේ නාන ගමන් මගේ යාළුවා බුද්ධ දර්ශනෙ ගෙනියන්නේ කොහොමද කියලා. මෙයා දන්නව වචන කොයි එකකටවත් වෙනස විරුද්ධ වෙනවා. ඊට පස්සේ මියගට ඇතුලේ වේගය නිසා ඇත්තටම අනාගාමී කෙනෙක් වෙ කරන්නේ. අර මේ ජෝතිපාල මහණගේ වතුරේ ගිල්ල උඩට එනකොටම කොණ්ඩේ අල්ලා ගන්නවා හෙල්ලෙන්න බැරිනේ මිරිකල අල්ලලා කියනවා වර යන්න බුදුන් දකින්න කියලා. ඒසොට ජෝතිපාල මහණගේ කල්පනා කරන මේ මාසේ ඉඳපු ගමන් මගේ ඇඟට මේ කඩාපනින්නේ. ඇයි මේ? ලාභයකට පොදින්නේ මොකක් හරි මේක ඇති වෙන්නද කියලා ආවෝ යන් කිය. අර ගත්ත කෙස්සටියෙම අරගෙන සර්වඥාසාරි කියනවා. කෙනෙක් කියනවා ඉතින් එතන යනකොට ජෝතිපාලගේ තත්ත්වය වෙනස් වෙන්නේ නැති මේ කියන ස්වාමීන් වහන්සේ මගේ මම හිතුවන් තියාලුවේ සර්වඥන්සේ කතා කරලා පස්සේ මොකද වෙන්නේ? ජෝතිපාල මානක එතනම පැවිදි වෙනවා. අපෝ යන්නේ නැහැ. ගතිකාර ගෙදර යනවා. අවස ඊගාට බුදු වෙන්නේ ඉන්න කෙනා අන්තිම බුදුහාමුදුරන්ට සලකලා තියෙන හැටි වෙයි. කාශ්‍යප සරුවචන්ද සලකපු හැටි. ඒ බැනපු බැනිල්ල නිසයි කියනවා මේ ජීවිතයේ බුදුහාමුදුරෝ බුදු වෙන කාලෙත් දුෂ්කරක්‍රියා කරන්නේ. ඒ ඒ ඒ කරපු ආර්ය උපවාදයකට විච්ඡ ශේෂ කර්ම කියන. ඉතින් ඒ වගේ පාරමිතා පුරාණ මහබෝසතාණන් වහන්සේ නමකුත් සම්පූර්ණ සම්මා සම්බුදුරජාන් වහන්සේ කෙනෙක් දැකලා දකින්නත් ඉස්සලා ඔය මුඩු මහණ මොන පැවිද්දක්ද මොන රහත්කමක්ද කියලා කිව්වනම් අපි අතින් කොච්චර කටවරදිලාද. ඒ අම්බපාල ගණිකාව ගණිකාවක් වෙන්න හේතුව අම්බපාලි ඒ රහත් මෙහෙණින් නමකුත් ඔක්කොම මේ මයින් ආසලා වගේ වත පිළිවෙත කරගෙන ඉන්න වෙලාවේදී ඉස්සරහින් වැඩිලා තියෙනවා මයින් ආසනම පිටිපස්සේ මයින් ආසය අතු ගන්න. අතු ගන්නට ඉස්සරහින් මයින් ආසී ගාලා අර අතු ගාපු මඩුවට කෙලපිලක් දාන්න. එතකොටම අර පිටිපස්සේ මේ වෛශ්‍යාවටි කියලා එහෙම මොකක්වත් නැහැ. මේ ඉස්සරහින් මෑනිට බයින්. දන්නේ නැහැ මේ ඉස්සරහින්ගේ රාත්‍රන් ගහත් මයින් ආසෙන්නේ. මේකට කොච්චර දෝ කාලයක් පැහිලා පැහිලා පැහිලා අපායේ අන්තිම ආත්මේ ප්‍රයිශාව කියලා පිළිගන්නවා. හොඳට පින් තියෙනවා. ඒ ආත්මේ සිල්මෑන් කෙනෙක්. සීල සමාධි පුරලා තියෙනවා. ආර්ය උපවාදයක් කියලා කියනවා. දන්නේ නැහැ අර ඉස්සලගේ රහත් මිනින්නාසි දන්නවනම් මෙයා ලව්ව සමාව ගන්න මොකක් හරි ප්‍රයෝගයක් ගන්න. තාලිවල සමාව ගන්න. ගන්න දන්නේ උනේ නැහැ. ඒක පව යටපහ වුණා. ඒ නිසා ආත්ම ගානක් දුක් විඳින්න තිබුණා. ඒ නිසා සමනයන් බණිනවා කියන එක ඒකේ එදත් අදත් සම්ප්‍රදාය හැටි. නමුත් පොත වරදින්නේ මේ ශාසනයේ සමහර ශ්‍රමණියෝ ආර්යයන් වහන්සේලා. එතෙන්දී එතෙන්දි මලපන්නේ. ඒ කියන්නේ කේල් ගහට කොට ගහින් ගහට කොට කොට යන කුරුල්ලා කේල් ගහට කොටපු දවසේ හොට පැකේ. අනික් ශ්‍රමණයන්ට බයින්න බුණා මොකද යැත්තෝ හිඟාගෙන කාලා ජීවත් වෙන්නේ ඉතින් යන යන දර හිඟන්න වගේ කරදර කරනවා. මොකද මේකේ ඉන්න පුළුවන් ඔය හිඟන්නන් අතර එක්කනේ දෙන්නේ. ආර්යයන් වහන්සේ නමක් එතකොට අමාරු වෙනවා. ඉතින් ඒ නිසා ඒ අර තව පුංචි කතාවක් තියෙනවා මේකට කිට්ටුවෙන් කතා රසය සඳහා මම කියන්නේ. ලොකු වැඩිමල් හාමුදුරුවෝ පුංචි හාමුදුරුවෝ දෙන්න පුංචි කුටියක බණ භාවනා කරගෙන ඉන්නකොට ලොකු හාමුදුරුවෝ ඇත්තටම රහතන් වහන්සේ නමක්. ඒ වගේ උනාට බඩේ දවල රෝගයක් තියෙනවා. බඩ උදේ පාන්දරට හරි වෙහෙසෙන් ඉන්නේ මේ ඇසිඩිටි. ඒ නිසා පොඩි ආමසු තන ගහන පින්න පාතියක්. පින්නපාත යනකොට උණු කැඳ හැන්දක් හම්බ වෙනවා. ලොකුහාමුදුර දන්නවා මේ උණු කැඳ ටික වැටුනොත් අර බඩ දෙවිල්ල නැතර නිසා පින්නපාත යන ගමන් ගමේ පාරායින කොට ගහලා තියෙන ලී ගොඩක් උඩ වාඩි වෙලා අර පාත්‍රයෙන් එහෙම ලුණු කැඳ එක බොනවා. මොනවද බොඩියන් නැද්දකින් මේ නාකිය කරන වැඩේ කියලා අර ඒ කරපු වැඩේ ගැලපෙන්නේ ගමේ පාරායින ලී ගොඩක් තියෙනකල පාත්‍රේ වංගනකොට පොඩි හාමුදුරට හිතක් පහළ අපිටවත් ඉස්සරහට මේ ළමයි ඉන්න හම්බෙන්නේ නැහැ මෙයා මැරිලා මේ බලන්න කරන වැඩ කියලා ද්වේෂයක් පහළ වෙනවා. පහළ වෙලා ඒක පිටිපස්සට කරන ඇවිල්ලා ලොකු හම්සෝ දන්නවා දැන් මෙයා පරද්දගෙන ඉන්නේ කියලා. තානේ වළඳලා ගිහින් පොඩි හම්සෝ හම්බෙලා අහනවා ආයුෂ්මතුනි මේ පැවිච්චේ පරමාර්ථය මොකක්ද? මොකටද පැවිදි වෙන්නේ? ඒක කියන සබ්බ දුක්ඛ නිසාර නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා තමයි මම පැවිදි වෙලා තියෙන්නේ මේ නිවන් අවතේ. ඒ අදහස අතාරින්නේ. මේ ආත්මේ නිවන් දකින්න කතාව අතහැරලා දාන්නේ. ඒකට පොඩි ආම්සරණ තේරෙනවා මොකක් හරි මේකේ මේ බරපතලකට තමයි මේ නෑ. Taman ළඟට ඇවිල්ලා පොඩි ආම් කියන්නේ. ඊට පස්සේ මේ ඇයි ස්වාමීන් වහන්සේ කියන්නේ ආසුතුට මේ ජීවිතේ කිසිම මාර්ගඵලයක් ලබා ගන්න හම්බෙන්නේ නැහැ. පොඩි ආම්සරණ ඒත් තේරෙන්නේ මොකද්ද කියන්නේ කියලා. ලොකු සාංශේ උපදන් කියනවා ඔබවත් සුවහන්සේ අති ආර්ය අපවාදයක්. ආර්ය උපවාදයක් කියලා කියනවා. හොඳින්ම කල්පනා කරලා බලන මොකද ඊට පස්සේ කියනවා අසවල් තැනදී අසවල් විදියට කල්පනා වුණේ නැද්ද කියලා. ඒ ලොකු ආම්තුරු දන්නා මේ වෙච්ච සිද්ධිය. උනාට පස්සේ පොඩි ආම්තුරන්ට පත්තු වෙන්න පටන් අර ගන්නවා. දන්නේ නැහැ. මිනිස්සෙක් කියලා හිතලා පාරයින් ඉඳගෙන කැඳ ටික පාත්තරෙම වැළඳියකට බැනපුවා මතක් වෙලා ඊට පස්සේ කියනවා අනේ ස්වාමීන් වහන්සේ සමා වෙන්න මම දන්නේ නැහැ මොකක්ද ඊපස්සේ කියනවා සමා දෙන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙන. ඉස්සරහම අන්න පත්කඩයක් කියලා තුන්සරයක් වංගලා මම ඉතින් වෙච්චි කායික වාචික මානසික වැරදිවට අනේ මට සමා වෙන්නයි කියලා සමාව ගත්ත ගමන් ඉවරයි. ඒ ටික කරවන්න තමයි ලොකු හාමුදුරුවර ගිහිල්ලා යාළුව කතාවක් ඇදලා අරගෙන සමාව ගන්නවා. ඒක නිසා අපි කාටද හාමුදුරුවන කෙලින් බනිනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ හාමුදුරුවෝ වැදගත් කෙනෙක් නම් ඒක හදලා යාව කාරණාවෙක කියලා දීලා ආරිපුවාදෙලස සනසනවා. නමුත් උපතරක් බයින්නේ ප්‍රසිද්ධිය නෙවෙයි. ඒක නිසා Taman වග බලා ගන්න ඔය කේල් ගහට කොට කොට ගියාට මොකද කවදා හරි මේ ගහෙන් ගහට කොට කොට ගියාට කේල් ගහට කොටපු දවසේ හොට කොට වෙනවා. ඒ නිසා අද කාලේ කොයි තැන කොයි ගිහිය කොයි පැවිද්දා මාර්ගඵල ලැබලා තියෙනවා කියලා අපට කියන්න බෑ මොකද සෑහෙන ගාණක් අපි නොදැන භාවනා කරනවා. ඒ වගේ මේ ලැබපු ඇත්තෝ මේ ಗುಣ වසංගන ජීවත් වෙන එක බුදුහාමුදුරුවෝ කියලා දීපු ශාස්ත්‍රය. ඒ නිසා රැස්වි දෙන්නවක්වත් අහසින් යන්නවක්වත් ඒවම නැති වුණාට කවුරු ලබලා තියෙන මේ නිසා කවුරු කියනවනම් කියන්න තියෙන්නේ මේ සාමාන්‍ය බැටරි කැල්ලක් අරගෙන 1.5 කරන්ට් එකක් එක වැඩ කරලා කමන්නේ මම 33000ත් එක්ක නම් අතපත ගන්න යන්න එපා. අත ගැව්වොත් ආය ආදාහනය කරන්න කරදර වෙන්න දෙයක් නැහැ. එතනම ඉවර වෙනවා. ඒ නිසා 2 1.5 කරන්ට් එක වෙනම එකක් 230 වෙනම එකක් 33000 වෙනම එකක් 66000 වෙනම එකක් හයි ටෙන්ෂන් වයර් කොහෙ තියෙනවද දන්නේ. ඒ නිසා අතේ ටිකක් රබර් ග්ලව් එකක් දාගෙන ඉන්න එක හොඳයි පරිස්සම් වෙන්න. ඉතින් ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ අපි මේ ශාස්ත්‍රයට බැහැලා ඉන්න අය මේ පැත්තෙන් එක වගේ කීමක් තියෙනවා. ඒක සර්වඥාන්සේ අංග සම්පූර්ණයෙන් කරලා තියෙනවා අපිට කරන්න බෑ, කපට කරන්න බෑ. අපි දැන් නාහන විදිහට ජීවත් වෙන්න හදන්නේ. සර්වඥාන්සේකට වග වෙනවා. සර්වඥාන්සේ හිතලා, සර්වඥාන්සේ දැකලා, සර්වඥාන්සේ කතා කරලා පවක් කරගන්න කරන්නේ නැහැ කියන්නේ. අනික් කෙනාට මම දැකලා කතා කරනකොට එයාට පවක් සිද්ධ වුණොත් මොකක් හරි විහිළුවක් නිසා ඒක සරුවත්තරනසිකේ දෝෂයක් විදිහට සරුවත්තරනසිකේ කවදාකවත් තව කෙනෙකුට කායික වාචික මානසික වශයෙන් බුදුන් දැකලා අප්‍රසන්න භාවයක් ඇති වෙන්නේ ඉරියව් පවත්තන්නේ. උන්වහන්සේ ඒකට සාරාංශකයේ කල්පලක්ෂයක් පෙරුම් පිරුවා. දකින්නකොටම අහනකොටම හැසිරෙනකොටම ප්‍රසාදය ඇති වෙන්නේ මට කාටද? එයාගේ ගුණය මොකද්ද? ඒ ගුණය මම පුරන්නේ. මේකට තමයි සාරාංශකේ කල්පලක්ෂයක් ගුණ පිරුවේ. එයාට තරහ වුණේ එයාගේ දෝෂයක් කියලා නෙමෙයි සරුවත් කියන්නේ. මගේ දෝෂේ නිසා එයාට තරහයි. මම ඒකට වග වෙන්න ඕන කියලා උන්වහන්සේගේ ගතියේ සිටේ නිසින්නේ සුත්තේ జాగෘතේ සෑම තැනකම ඒක බුදු ශ්‍රමණ ගුණයක් විදිහට පෙන්ලා දීලා තියෙනවා සිනිද්ධා තේල ධාරාව අහෝසි ඉරියාපතෝ සිනිදු තෙල් ධාරාවක් වගේ සෑම ඉරියාපතයක්ම මන බඳනවා. රංගපානව නෙවෙයි හැටි. එනිසා බුදුන් අරමුණු කරන පව් කරන්න බෑ කාට. මේක බුදුහාමුදුරන්ගේ ඒක ඇත්තටම සම්මා සම්බුදුරජාණන්සේගේ ගුණයක්. අපි උත්සාහ කරන්න ඕනේ යම් හේයකින් මගේ මේ වචන නිසා, මගේ ක්‍රියා නිසා, මගේ හිත නිසා කාට හරි පාප චේතනා කාමක මගේ දෝෂේ මම හැසිරෙන්න ඕනේ අම්මා කාටද ඒක වුණා නම් දැනගෙන අනේ වැඳලා හරි කමන්නේ කියලා අයින් කරන්න ඕනේ මත්තරදී නොවෙනා තාට වැඩ කරන්න. ඉතින් මේ ගුණය අපට ගන්න අමාරු. නමුත් බුදුහාමුදුරුවෝ කියලා කියනවා ඉස්සලා ආදර්ශයක් පහන් කරනවා ආ මේ විදිහට හැසිරෙන්න. ඉතින් නිසා මේ සමාවදී මේ වැඩ පිළිලින් අපි කරන්නේ පෙර අපේ අතින් මේ විදිහට ආර්යකවාදයක් වෙලා දැනම දැන ගුණෝසුක බැලලා තියෙනවනම් දැන් හැම කෙනෙක් කෙරෙහිම ගෞරව කරනවා. හැම කෙනෙකුටම යටහත් පහත් ජීවත් වෙලා අර කර්ම ගෙවෙන්න අරින්න අලුතෙන් කර්ම රැස් වෙන්න දෙන්න එපා. අලුතෙන් නිතරම කාය සංවරය ඇති කරගෙන වරදුනාට කමක් නැහැ. එයාට හිතනවත් කමක් නැහැ කියලා සමාව ගන්න ඉගෙන ගන්න. මැරෙන්න ඉස්සෙල්ලා ගිහිල්ලා කියන්න ඕනේ මේ මම දෙන්න මෙහෙම ගනුදෙනු කරනකොට මේ විත්නමනපක වෙන්න පුළුවන්. අනේ කරුණා කළා මේ අපේ ශාසනයේ නාමයෙන් එහෙම නැත්නම් මේ මේ සීල සමාධි ප්‍රඥා නාමයෙන් මට සලාවෙන්න. ඒ දේ කෙරුවාට පස්සේ සමාව නොදෙනු නම් අසපුරුසයි. ඕනම කෙනෙකුට Taman ළඟට ඇවිල්ලා Tamanට මරන්න ගිය කෙනෙක් හරි ළඟට ආවට පස්සේ Tamanුත් වග බලා ගන්න ඕන සමාව දෙන එක දේවගතියක්. ඒක නිසා තාරාතිකම බලන්න ඒවා. යම් කිසි කෙනෙක් පත්කඩේ බිමේලා වැන්දන අනේ මට සමාව වෙන්න කිව්වනම් ආයේ නඩු අහන්න යන්න එපා. ගෙඩිය පිටින් සමාව දෙන එකයි තියෙන්නේ. ඒ වගේම Taman මතක තියාගන්න මම මම ඇතුමුත් වෙලා තියෙනවා කාට හරි. හොඳම දේ තමයි මනුෂ්‍ය ජීවත් වෙන ළඟ කතා කරලා. දැන් බාලෙක් නම් හදින්නේ නැහැ. ඇදිලි බඳිනවා. කියනවා මම යකුනේ වෙන්නේ කියනවා මම දන්නේ අනේ වුණා නම් මට සමාවෙන්න. ඒක පොඩි වචනයක්. ඒක නිකන් එටිකට් එකක් නිකන් චාරිත්‍රාක්. ඒකෙන් අර ඔක්කොම අර පැංගිරි කතිය කපලා සුන්දර සම්බන්ධකම් ඇති කරගන්න. ඒ නිසා කවුරු වුණත් පුංචි වුණත් කමක් නැහැ. හිතම නාප වෙලා තියෙනවා නම් අත ගාලා බබා තරහ වෙන්න බෑ. බබා වුණත් කමක් නැහැ. සංසාරේ කොයි එක වැඩිමල්ද කියන්නේ දන්නේ නැහැ. අපි මේ දැන් දන්නේ නම් මේ මට ඉතල ඉපදිච්ච එක වැඩිමයි කියලා සංසාරේ ඒක නෙමෙයි බලපාන. ගුණාතු ගුණ ඇතින් ගුණවතුන් අතින් බලනකොට අපි කොහොමද දන්නේ? එයා සතේකට සීපායකට හෝ වේවා, ගහකට කොලකට හෝ වේවා. අපටින් හානි වෙනවා වෙනවාමයි කියලා මතක තියාගන්න. නමුත් අපි manussකමක් කියනවා සමාව දීම සහ සමාව ගැනීම. ඒ අපි අවුරුද්දවස් වල කරන්නේ අර මේ වෙච්ච පමාගෙන නැවත සමාධින ගතියක් බුලත තිබේ කියලා බුලතට දීලා කතා කරන්නේ. ඒ බුලත තියෙන්නේ වෙච්ච පමාවට නැවත සමාධින ගතියක්. ඒ නිසා කවුරු රැවිලා බුලතට දීලා වැන්දනම් ඒ මිනිස්යාට බණින තරම් පාහර වෙනවා. සංඥාක තියෙන පත්ක දෙන්න වැන්දා. ඔච්චර තමයි අපිට කරන්න තියෙන ලොකුම වැඩේ කවුරු හරි දැකලා පත්ක දෙන්න වැන්දනම් මම කියනවා නේද බාලයන් සඳහා නෙවෙයි ඊට පස්සේ නොදෙනවා නම් ඒක එයාගේ වැරද්ද අපිට කරන්න පුළුවන් නැහැ. ඒ නිසා නිතරම සරුවචනාංශ කියන සරුවචනාංශත් වැඩි මේක ලක්ෂණ දෙන්නේ අපේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ වසල දරුවේ පොල් කට්ටක් කරන පාරේ හිඟන්නේක් වගේ කියලා කල්පනා කරන්න ඉපා පරිද්දා. අංකරිච්ච ගොණෙක් වගේ හිතන්නේ කිව්වා. කවදාකවත් මාන්නයක් ගන්න බෑ. ගත්තොත් අනුන් අපි නිසා පව කරගන්න. කිසිම සිව්පසෙන් යපෙන අපට වික්ෂෝපක කැප නැහැ ගන්න බෑ යන්න බෑ. නිසා නිතරම බලන්න ඕනේ මම මම මේ කරන වැඩෙන් අනේ කවුරක්වත් වරදවා නොගනීවා කියලා. සමාව දෙන්නත් ඕනේ. නිතරම සමාව ගන්නත් ඕනේ. ඉතින් මේක පුරුදු කෙරුවා නම් අපි නැවතත් අර ඉපදිච්චකම පුංචි බබෙක් වගේ පත් වෙනවා. මානකාරකම් ඉන්නේ. ඒක නෝන්ජල්කමක් කියලා හිතන්න එපා. ඒ කව දකින් දකින් මනස සමා ගන්නවා කියන එක නෙවෙයි. ඒ සමාව ගැනීම නෝන්ජල්කමක් නෑ. බය දුකමකුත් නෑ. මොකද සාරිපුත්‍ර සාංශේ සමාව ගත්තේ හත් අවුරුදු සාමණේරයලා. වැඩි වහකම් බලලා නෙවෙයි. ඒ නිසා අපිට ඒක දීලා තියෙන්නේ නිකන් මේ ප්‍රෙෂර් රිලීස් කරන ප්‍රෙෂර් වැල් එකක් වගේ එකක්. අපි ළඟ ටෙන්ෂන් එකක් ඇවිල්ලා තියෙනවනම් පොඩ්ඩක් ඔක මිරිකලා අරින්න. ඒක ප්‍රෙෂර් එක ගියාට පස්සේ ලොකු සාන්තියක් එනවා. භාවනා පූජස්කෘතිය ලෙසද ආපෝවාදී ගන්න මොදෙම සිදුවලා තියෙනවා නම් සමාන දෙයක් ඉස්සෙල්ලා තියෙන කුසලයේ සාමාන්‍යයෙන් කියනවා මේ භාවනා කරනකොට ඉඳ ගන්නකොට සීලය ආවර්ජනය කරන්නයි කියලා. මම මේ කරන්නේ මෙවැනි සීලක පිළිල තමගේ සීලය ආවර්ජනය කරලා බුද්ධ ආදී ජීවිතයට කාය ජීවිත පූජා කරන්නේ. මගේ මේ ජීවිතයේ බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ පූජා වේවා කියනට සාමාන්‍ය සංඝ කියනකොට පරමාර්ථ වශයෙන් නම් සියලු ආර්යයන් වහන්සේලා ගැලපෙනවා. නමුත් අපිට සංඝයා කියනකොට වැටෙන්නේ ඉස භූගාගත ජීවත් දාගත් එකක් නේ. නමුත් අපිට එතකොට හිතන්න පුළුවන් නේද ජීවේ ඉඳලා ආර්යයන් වෙලා හරිපුවාතු වෙන නිසා සියලු ආර්යයන් වහන්සේලාගේ මගේ මේ ජීවිතේ පූජා වේවා මට සමාව ලැබේවා කියලා පටන් අරගත්තාම අර ඈත දැන නොදැන වෙච්ච දෙයකට සමා වේවා කියලා පටන් අරගත්තාම ඒකෙන් කරන්න තියෙන අර මේ ෆෝමල් ක්‍රමිකව කරනව නෙවෙයි චාරිත්‍රාක් විදිහට කරනවා. අත්‍යමංගේ යටහත් පහත්කම වෙනවා පොතේ මේක විස්තර කරන රේරුකාණී ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා යම් රහතන් වහන්සේට මොකට ආර්යයන් වහන්සේකට තමයි ඉන්න කාලේ දොස් කියලා ගමන් දන්නවනම් අපවාද කරලා තියෙන කියලා එතුමා මේ වෙනකොට අපවත් වෙලා නම් ඒ සෝහන් පොතට ගිහිල්ලා වඳින්නේ කියලා කියනවා. ඉන්නවනම් ඉන්න තැනට වඳින්නේ. නැත්තම් ඒ දිශාවට හැරිලා වඳින්නේ කියලා. ඉන්නවා වැඳ ගන්න බැරි වුණොත් ඒක එයාගේ දෝෂ නෙවෙයි මගේ දෝෂේ. අන්න ඒ වගේ වෙලාවට හිත හදාගැනීමේ තමයි වෙලා තියෙන්නේ මේ ලෝකේ ඉන්නාතර. මාර්යන් වහන්සේලාට මගේ සංසාරේ කවදා හෝ දැනුණ දැන වැරද්දක් වෙලා තියෙනවා නම් මට සමාව ලැබේවා කියනකොට යම් ප්‍රමාණික නිහතමානීකමක් ඒක නිතර නිතර කියනකොට යම් ප්‍රමාණයක නිහිතවන්තවක් තමයි ඊට පස්සේ දවසේ තේරුම් ගන්නවා කටමැට දොඩවන්න යන්න එපා කොයි කෙනාද කවුද කියන්නේ දන්නේ එතකොට එnde එnde එන්න ආයති සංවරයකටත් පිටනවා ඉස්සරහටත් වගේ බලා ගන්නවා. දැන් මේ වගේ සමාජවල ඉන්නකොට අපිට කියන්න බෑ හැම කෙනාම වගේ හොඳ පින්වන්ත මිනිහෙක් ඉදිලා ඉන්නේ නැතු. කවුද කවුද කියන්න දන්න හොඳම වෙලේ තමයි හැම කෙටම රාතනාංශ කියලා කලකුවයි කියලා පාඩුවක් වෙන්නේ. ඒ බුදුජානනාංශ ඉන්න කාලේ ඒක උපාසක මහත්තයෙක් කියලු දකින්න දකින්න සංඝයාට වඳින්නේ මාගේ ආර්යයන් වහන්සේට নমස්කාර වේවා මාගේ ආර්යයන් වහන්සේට ඒ සංගේ ප්‍රශ්නට හරි සද්ධාවන්තයි ඊට පස්සේ බුදුහාමුදුරන්ට කියලා කිව්වලු අවසරයි ස්වාමීන් වහන්සේ මම දුප්පත් ඒ නිසා මට ආර්යයන් වහන්සේලා මෙච්චර 12 නමක් හරි 15 නමක් හරි ගාන කියලා කිව්වා ඉතින් ඒසොල බත්ත බත්තක්ක වගේ කිව්වේ මේ ලකුණ්ඩක වද්දාහම්දු ඔව් ඒ ස්වාමීන් වහන්සේ ඒක ඒක කරන්නේ මේ බෝතලයක් එළිය දාලා බෝතල ඇතුලේ තුඹු දාලා තියනවලු අද අහවල් ගෙදෙට 10 දෙනෙක් ඉන්න පාට වෙන්න අහවල් ගෙදෙට 15ක් කියලා දෙන් සීටු දාලා තිනවා එක තැනක 13 ආර්යයන් වහන්සේලා 15 නම කරගෙදෙට වඩින්නේ. ඉතින් එක්කෙනෙක්වත් ඒ තින්නුව ගන්න නැතුව. ඒ ගත්තොත් රහතන් වහන්සේ කියලා අහුවෙනවනේ. ඊට පස්සේ ඒක ඉස්සල්ලාම ගිහිල්ලා ගත්තේ පිරින්දවච්ච මහ රහතන් වහන්සේ. හරි කවුරු හරි මට මතක නැහැ. ඒ සංකේ බන්දයි. ඉතින් අනිත් ඔක්කොමලා ගන්න නැතුව හිටියා දැන් මේක ගත්ත ගමන් තමන්ගේ අන්‍ය භාව ප්‍රකාශ වෙනවා. ඊට පස්සේ උපාසක මහත්තයා ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ ඇයි මම මේ ශ්‍රද්ධාවන්ත කෙනෙකුට සංඝයා නැත්තේ? කුසුබුදුහාර කෙනා ඔක්කොම යන්නේ කියලා. ඉතින් කියලා තිබුණා ඒ උපාසක මහත්තයා දකින දකින සංඝයාට රහතන් වහන්සේ කිව්වට පින් වැඩෙනවා මිසක පවස්සි කියලා. උඹත් එතෙන්ද යනකොට උඹ රහත් නැතත් මේ දාන වළඳනේ රහත් වෙන්නනේ මේ දානේ වන්දලා වෙන අපි නාට්‍ය ගීත වාදිත කරන්නවක්වත් මේ විසුක දසන වලට නෙවෙයි රහත් වෙන්න නම් ඒ දානේ කැපයි. කාලව තාත්තේ බාන කරපන්. අන්න එහෙම කරනවා කැපයි කියලා රහතන් වහන්සේ නමක් කියලා කාටවත් වැන්නට ඒකේ බුදුජානනාංශේ ශ්‍රද්ධාවෙන් නැන්නට ඒක වැරද්දක් වෙන්නන්නේ නැහැ. ඒ වගේම අපි පැවිදි වුණාට පස්සේ අපි නියෝජනයක් කරනවානේ. සාරිපුත්ත මොග්ගල්ලානේ ඒ න්‍යායන්ගත පැමිණි කියලා නිසා මිනිස්සු වඳින්නේ ඒ වගේ තමයි. ඒකේ මේ මාන්නක ඇති කරන්නේ හදන්නේ ආයතන සමරය පිටව ගන්න අනිත් මිනිස්සු බඩට කාලා නෙවෙයි ඔය දන් දෙන්නේ මේ මේ. සාසනික තියෙන ගෞරවයකනේ. එතකොට සංවේග පහළ වෙනවා. මේ කාරණා මේ මේව දවායන මදායන මණ්ඩනායන විභූෂණාය. ඒක ජලයේ පිණිස නෙවෙයි, මදේ පිණිස නෙවෙයි, කියාපෑම් පිණිස නෙවෙයි, විභූෂණයේ පිණිස නෙවෙයි, හුදු භ්‍රමචර්යානුග්‍රහය කියලා ඒකේ පාර යකඩ කෑවා. බලනකොට නම් පිටුවල් පිටු ගන්න මතක නැහැ ගල් කිලගෙන කිලගෙන යනවා. සෙල්ලන්නේ බුදුහාමුදුරන්ගේ බුද්ධ භූමිය. ඒ නිසා හොඳ වගකීමක් වෙනවා දෙපැත්තට හොඳ වගකීමක් වෙනවා ඒ හරිකවාද කතාව. නමුත් මේ මේක තව ප්‍රශ්න දිගට යනවා. සිදුවන හානිය ගැන නොසිතා කතා කිරීම ඒ වගේ භාවනා වැඩසටහන් වල සහභාගී භාවනා කරන උත්සාහ කරන මේ සීලයට යාගේ සමාධියට කිසිනම් බලපායි. ඒ කියන්නේ තමන්ගිට බලපාන්නේ තමන් දන්නවනම් අර කියන විදිහට හැමදාම දවසකට එක වතාවක් අඩු ගානේ මේ ආර්යයන් වහන්සේලාගෙන් සමාව ගැනීම චාරිත්‍රාක් කරගන්න පූර්වක්‍ෘත්‍යයක් විදියට. අනිත් එක අන් අයගේ දොස්පරොස් කතා කිරීමට වඩා වික්ෂු භික්ෂුණී උපාසක උපාසිකායන කර සිදු සිවණක් පිළිසට අවාද කරන වුන් හට කර්මඵල විපාක වැඩ කරන සැටි අපට අනුකම්පාවෙන් තෝරා දෙන්න මැනවි. අන් අයගේ දොස්පරොස් කතා කිරීමට වඩා වික්ෂු භික්ෂුණී උපාසක උපාසිකායන සිවණක් පිළිසෙට අවවාද කරන වුන් හට කර්මය ඵල විපාක වැඩ කරන හැටි අපිට අනුකම්පාවෙන් තෝරා දෙන්න. මේ ඇත්තට මේ කර්ම વિશે කියන එක එහෙම තෝරන්න බේසි නෑ ඒක සරුවත්න විශයක්. නමුත් අපිට මට කියන්න තියෙන මේ මුළු එකම බලනකොට එකක් මතක තියාගත්තම ඇති. අපේ මුළු ප්‍රයත්නයේ මේ වීති පවු නොකිරීම පමණයි. සබ්බ පාපසකරණම් කියන එක දන්නවනම් අපි කරන කිසිම වැඩකින් පින් සිදුනේ නැ ගැන හොයන්න යන්න එපා. ඉන්නක නෙමෙයි අපිට කරන්න තියෙන්නේ මේ වැඩෙන් පවක් වෙන්නේ නැහැ කියන එක විතරක් බලන්න. එච්චරයි. උදේ ඉඳලා හැන්ද වෙනකන් කල්පනා කරලා බලන්න මේ කරන වැඩින් කාට හරි හානියක් වෙනවද මටත් එක්ක දැනටත් මතරත් හානියක් වෙනවා. ඒක තමයි අකුසලයේ අර්ථකථනය. හේරවාද අකුසලයේ අර්ථකථනය මේ කරන වැඩේ මට හෝ තව කෙනෙකුට හානියක් කරන අකුසලයි. මේ මොහොතට හෝ මත්තට හානි වෙන අකුසලයි. අපි කරන වැඩේකින් තව කෙනෙකුට හෝ මට හානි වෙන්නේ නැත්නම් මත්තට හෝ දැන් හානි වෙන්නේ නැත්නම් ඒ වැඩේ අපිට කියකි සම්‍යක් කෘත්‍යයක් වේවා. අපිට ගොඩාක් වරදින්නේ පරදින්නේ මේ පින් කරන්න යන්නේ. පින් කරන්න යන්න එපා පවුණු කිරීම විතරක් මතක තියාගන්න. නිතරම කරන වැඩේ හානි වෙනවද කියන එක විතර බලන්න පටන් අරගත්තොත් කුතුම ඉන්දිය සංවරයක් වෙන්න පටන් අරගන්නවා වග වෙනවා මම මේ කරන වැඩෙන් කිසි කෙනෙකුට සතාශිව්පාවටවත් ගහකොලකටවත් හානි වුණා නම් අපි දැනගන්න ඕනේ ඒක අපිට කැපේ. එකම ප්‍රයත්නයේ තියෙන අවධිය තියෙන්න ඕනේ මේ අප්‍රමාදයේ තියෙන සතිය තියෙනවනේ වේග නිසා වෙනවා. කෙනෙකුට දොස් කියනවා කේන්ති අනවත් මතක තියාගෙන ඉන්න ඕනේ. ඒ ප්‍රමාණයට Taman අපව ඉල්ල ගන්න ඕනේ. ඒ බෙදාගෙන කන කෑමක් මේකේ තියෙන කර්මය කියලා. ඒ නිසා පවු නොකිරීම තමයි අපි ඉස්සරහින් තියාගන්න සම්බ පාපස්සා කරනම් කියන එක ඊට පස්සේ තමයි කුසලස්ස උපසම්පදා. එහෙම නැතුව අපි මේ වැඩ පෙන්නන්න, දක්ෂකම් පෙන්නන්න, ස්මාර්ට් වෙන්න කරන් ගියොත් අපි පවුණු කිරීම අපිටෙන් ගිලීච් දැවසේ කොහේනවත් කියලා කියන්න බෑ ඒකට අර හිස් මල්ලකට මේ වටිනා රත්තරන් පුරවන්න හදනවා වගේ අඩිය නැති මල්ලකට කොච්චර දැම්මත් හිටින්නේ. ඒ නිසා ඒක පළවෙනිම පාඩම තමයි සමාව ජීම සහ සමාව ගැනීම මනුස් ලෝකේ ඉන්න සත්වෙකින් මිනිස්යාට පමණමයි යොක කරන්නේ. ඉන්න කිසියම් සතෙකුට බෑ සමාව දීමක් සෝ සමාව ගැනීමක් කියන එක කරන්නේ. ඒක මනුස්සයාට විතරක් කළ හැකක් ඒ නිසා මේක නිසිනින්දි පාවිච්චි කරන්න. ඉතින් ඇත්තටම ඉතින්දි ගියාම අපි මේ මේ භාවනා කරන හැම කෙනෙක්ම සෝවාන් මාර්ගයේ ඉන්නේ. මාර්ගස්ථයනේ සරණේ සමාදන් වෙච්ච ගමන් මාර්ගස්ථයයි. ඊට පස්සේ පංචශීල්, අටශීල්, දසශීල් ගන් ලාවට ඥානින් වඩහන් ගන්නවා එක චිත්තක්ෂණයක් මෛත්‍රී වඩනවා දවසකට. එක චිත්තක්ෂණයක් මෛත්‍රී වඩනවා. රට්ටු දෙන පින්දපාත කණ්ඩ ණය නැහැ කියන. ඒ ඒ චිත්තක්ෂණයෙන් පවා මේ මනුෂ්‍යයාගේ ශ්‍රේය අර මේ කාම ලෝකයේ ගත කරන අනුන් මැරේවා නැසීවා කියන කෙනෙක් එක බලන්න එක චිත්තක්ෂණයක් මෛත්‍රී අච්චරා සංඝාතමත්තම් පිටු වෙමෙත්තා චිත්තම් භාවේති අමෝඝං රට්ටපින්ඩම් භාවේ පරිපූර්ණති කියලා කියනවා. එක චිත්තක්ෂණයක් මෛත්‍රී වඩනවා නම් රතුන් දෙන පින්ඩ පාදයට ණය නැහැ. ඉතින් එහෙව බලනකොට ඒ ඇත්ත මාර්ගයට පිළිපන්. හැබැයි මාර්ගය කෙලවර කරලා නැහැ. ඉතින් අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ කියනකොට මාර්ගස්ත්‍යයක් පැටවෙනවා. ඉතින් ඒකට මේ භාවනා කරන පිරිස උනත් වඩා අරස්සාව කරන්න කියන්නේ රහත් මේ කියන්නේ සෝවන් වෙච්ච කෙනෙක් විදිහට සලකලා වැඩ කරන්න ගියාම අරසා පැත්තෙන් එහෙම තමයි ගන්න වෙන්නේ. ඒක නිසා මේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ පොතක ලියලා තිබුණා මේ ලංකාවේ මේ භාවනා ක්‍රමේ හඳුන්වා දීපු කාලේ පොත් පිරෙන්න සංගරා පිරෙන්න බැලලා තිබුණා. මේවව කරන්න පුළුවන් දේවල්ද මොනවද මේ උගන්වන්න හදන්නේ මේවා මේ කාලේ කරන්න බෑ කියලා හදිසියේ භාවනා ක්‍රම වලට පහත් කර සලකලා. ඉතින් මේ භාවනා ක්‍රම වලින් වැඩගත් කෙනෙක් විදිහට ලොකු සංහසේ සමුති විදර්ශනා භාවනා කොට එළියට තියෙනවා. මේ තරම් උතුම් ප්‍රතිඵල කෙනෙක් භාවනා ක්‍රමයක් තමන් නොකර ඒක පිළිබඳ මේ ಗುಣදොස් විවේචනය කරන්නන්ගේ මොළ ධාතුව පිරිසිදු කරන්න මොන ක්‍රමේ කරලා හරියයිද කියලා මට නම් තේරෙන්නේ නැහැ. බහලා නැතුව මේ කර අමාරුවෙන් මේක කරන කට්ටියත් විවේචනය කරන ගොඩ ඉඳගෙන. ඉතින් මේ මිනිස්සුගේ මොළ ධාතුව සුද්ධ කරන්න අනේ මට නම් තේරෙන්නේ නැහැ කියලා ඒ තරම්ම චිත්ත පීඩාවෙන්. ඒ කාලේ කවුරක්වත් මේක කෙරුවේ නැති කාලේ උන්වහන්සේලා කරනකොට විවේචනය කරපු අය පිළිබඳ දීලා දිනවා හිත නොවන හිත නොතැලෙන තාලෙට මේ වගේ අමාරු දෙයක් මෙච්චර මේ සාරාණීය දෙයක් Taman නොකර විවේචනය කරන කෙනෙක්ගේ මොළ දහතු සුදු කරන්න ක්‍රමයක් නම් මට කල්පනා වෙන්නේ. ඒ Taman එකෙන් දෝෂයක් ඇති නොකරගෙන කියවනට දෝෂයක් ඇති නොවන විදිහට වචන පාවිච්චි කරනවා. ඒක නිසා ජීෙම කෙනෙකුට මේ තමනුත් නිඳා කරමින් කරවට yaadෙන්නේ නැහැ වැඩි. මම පුළුවන් තරම් කරන්න තියෙන්නේ කවුරු හරි කමන්නේ මොකක් හරි කමන්නේ භාවනාදි ක්‍රමයක් කරනවා නම් ඒකට සාදු කියලා. ඒකට ලස්සන වෙන තැනක ලොකු සංසි කියලා කියනවා. කොයිම තැනක හරි ගන්න තමන්ගේම ගුරුවරයා, තමන්ගේම ස්ථානේ, තමන් කැමති දේ නොවුනත් කොතැනක කොයි ගුරුවරයෙක්ද කමන්නේ. සීල සමාධි ප්‍රඥා වැඩෙනවනේ ඒක මගේ වැඩක් කියලා සාදු කියනවා. මම කළ යුත්තක්. මේ මගේ වැඩක් වෙන්නේ අනේ එතන මෙහෙම වැඩක් කරන සාදු සාදු කියලා පින් අනුමෝදන් වෙන්න කියන එක විචිත කරන්න එපා. මම දන්නවා මම එච්චරම මේවා කියන සුදුසුෙක් නෙවෙයි හරියට විවේචනාත්මක. මේ කාලේ මොන්නම කෙනෙක්වත් මට විවේචන දහුන් නොවිච්ච කෙනෙක් නෑ. දැන් නම් ඉතින් ඔය මහා මුත්තා වගේ මම කතා කරුවට ඒ කාලේ මමම මටම කිය යුතු දේවල් තමයි මම මේ පහුවෙලා <laughs> මම කියන්නේ මට. නිසා මේ මේ වැරද්ද උනායි කියලා මහා ලොකෝට බරප ගන්න එපා. පිළියම් කරන්න ක්‍රමයක් තියෙනවා. එකයි තියෙන්නේ සමාව දෙන්න ඉගෙන ගන්න, සමාව ගන්න ඉගෙන ගන්න. ඒකටවා ටික ටික ටික ටික ගෙවෙන්න පටන් ගන්නවා.